මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැල්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස්ස මුවන් පැලස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස්ස ශ්‍රී ලංකාවේ පාරම්පරික කුඩා ගම්මානයක් වුවද එහි සාමකාමී සදාචාරාත්මක සහ ජීවන පැවැත්මට නීතියේ රැකවරණය පිළිසරණක් වන ආකාරය එහි මෙතෙක් ඇති වූ සමාජ සචලතාවන්ගෙන් පැහැදිලි කෙරේ. අහස පොළොව ගලපමින් දුක සැප අතරේ දෝලණය වන මුවන් පැලස්සේ ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ඔබ වෙනුවෙන් අදත් ගුණට මෙසේ මුසු කෙරේ. ආ මණිකේ මණිකේ අර කවුද ගේට්ටුව ළඟ සද්ද කරනවා ළඟ පාතකෝයි ඩිංගිරාලවත් කවුවත් නැද්ද හැබැයි මොකද මොකද අපේ රාලාමි මේ උදහනක්කේම කලබල වෙලා අර වලව්වේ ගේට්ටුව ළඟ කවුදෝ සද්ද කරනවා දැන් සෑහෙන වෙලාවක් ආ ගියා ගියා කොළුව ගියා ගේට්ටුව අරින්ට මිනිස්සු කුකුලා දෙපරැන්දේ ගහගෙන නෙව රාජකාරිය වලට එන්නේ අම්මපා හෝ මේ මුවන් පැලස්සේ කාලට රාජකාරි වෙලාවක් කලාවක් නියමයක් තියෙනවයේ අපේ රාලහම්මිට ඉතින් මිනිස්සුන්ගේ වගවිත්ති තමතක වෙලාද ආ මේ වලව්වට කිරිගෙන ආපු මිනිහානි ඈ මෙච්චර වෙලා මේ ගේට්ටුවට තඩි බාලා තියෙන්නේ හරක් පට්ටිය වැඩි වෙනවා කියලා ඉතින් මේච්චලේට බණ්ඩිරාලට දීපු කිරිවැස්සේගේ කිරි. ආහා. හොහො කිරි බෝතල් තුනක්ම ගෙනල්ලා. මේචලේට හරියන්ට කිරි ටික නම් බණ්ඩිරාල ගත්තත් කමක් නෑ කියලයි අපේ මැනිකෝ කියන්නේ. ගමේ රාලහමිගෙන් ඉතින් රාජකාරි කරගන්න මිනිහා උදව්වකට නෙවෙයි වැසි බලාගන්නේ ඉතින් කිරි බෝතල් පහක් ගත්ත කීවා. තුනක්ම වලව්වට ගෙනාවා. දෙකක් ඉතින් Taman තියාගත්තා. මට ඉතින් යකා නෑ ගේ දිගින් දිගටම සෑහෙන වෙලාවක ඉඳලා ගේට්ටුව සද්ද කරන්නේ මොකද කියලානේ. හා. <laughs> මිනිස්සු වැඩවලට යන්නේ හිමිදිරියේ. බණ්ඩිරාල ඉතින් වැඩ කීයක් කරන මිනිහෙක්ද? හ්ම්. උදෙන්ම බර කරත්තේ වැඩ. යායේ වෙල් වැඩ. ගල්හමේ දෙනියේ ගල් ගඩොල් කැපිල්ල. රැට ගල් පෝරණු වල වැඩ. ඔය වැස්සි බලාගන්ට ගත්තු එකත් මට නම් මහා පුදුමයක්. ඕ ඒ විතරක්ද මේ පහුගිය සතියේ අනුරාජපුරේ ගෙහුම් රුවන්වැලි සෑය වටකරේට සලපතල බලුවේ ආපිසි පූජාවකුත් පවත්තලත් එයාගේ ඔය යාළු කට්ටියකුත් එක්ක එහෙනම් අම්මෝ බණ්ඩිරාල නම් ඉතින් ලොකුම පින්කමක් කරලා තියෙනවා මොකද දවල් 10 ඉඳලා 3 4 වෙනකන් මළුවට පායන්ට ගත්තම ගල රත් වුනහම දෙපතුල තියාගෙන ඉන්න බෑ. පිච්චෙනවා. ඔව් ඔව් ඔව්. රුවන්වැලි සෑය වටේට කොහුලනු පාපිස්සක් දැම්ම කියන්නේ රාලාමි. ඒකනම් ඉතින් පින් උල්පත. අපේ මණිකේ ඒ පින්කම අහපු ගමන් මටත් ආස හිතුණා සහභාගී වෙන්න තිබුණා නම් කියලා. ඒක හැබැයි. මොකද ඒක නැතිනම් අප්‍රමාණයක් වන්දනාකාරීන්ගේ දෙපායට පහසුවක් නිසා කොහොමටත් ඉතින් බණ්ඩිරාල පැන පැන මේ හැම වැඩක්ම ඔය කරන්නේ මිනිහා හිත හොඳ මිනිහෙක් නිසානේ මණිකේ අපේ රාලහාමගේ ඒ වචන නම් හරියටම හරි හිත හොඳ කියන්නේ ඉතින් හිතේ ශ්‍රද්ධාව ආගම විශ්වාසය තියෙනවා කියන එක නෙවෙයි. ඔව් ඔව් ඔව්. එහෙව් කෙනාට ඉතින් වැඩ ගොඩාක් කරන්න පුළුවන්. ආ මණිකේ බලන්නකෝ එළියේ ওই තවත් කවුද මේ මේ කතා කරන ඇහෙනවා කාගේද කටහඬක් ඇහෙන්නේ කවුරු කවුරු හරි ඉන්නවා වගේ නේ බලන්න බලන්න ඉන්න මම බලනකම් ටිකක් එළියේ ශාලාව පැත්තේ මම බලලා එන්නම් පොඩ්ඩක් ඉන්නකෝ හරිනේ මේ ඉන්නේ අපේ සොබනේ මේ සොබනේ වලව්වට ඇවිත් හුඟක් වෙලාද බණ්ඩිරාලත් එක්කම තමයි මං ආවේ මං ඉතින් දැන් කතා කරයි දැන් කතා කරයි කියලානේ මේ බංකුවේ ඈඳිගෙන හිටියේ <laughs> අනේ සොබනේ නිකමටවත් ඉතින් කතා කරන්ට එපාය අපි මේ හිතාගෙන හිටියේ එළියේ ආයෙවත් කවුරුවක්වත්ම නැහැ කියලා නෙවෙයි හ්ම් එන්ට එන්ට සොබනි හ්ම් හරි හරි කතාවෙන් කතාවෙන් අපිටත් නිච්චි නැතුව ගියා. අයියෝ සාක්කි. ඇයි බං සොබණියේ උඹට තිබ්බනේ රාජකාරියකට මාත් ආවයි කියලා කියන්න මට. ඉතින් මං කතා කරනකම් කියලා බලාන හිටියා. ආහා හරි ඒකෙන් කාරි නෑ. දැන්වත් ඉතින් කියාපන්කෝ බලන්න උඹ ආපු කාරණේ. ආරච්චිල මහත්තයෝ. ඕ මට තියෙනවා ලොකුම ලොකු ආවනඩුවක් කියන්න. මොකද්ද මොකද්ද මේ සොබණේට කියන්න තියෙන ආවනඩුව මොකද්ද? tamun නැහැ දන්නවනේ මගේ ගෙදර හිටපු බඩපිස්සි බණ්ඩරි. <laughs> මෙයා මේ බණ්ඩරි කියන්නේ කන්දේ කුඹුරට දීලා මගුල ඇරිලා ආපු සුද්ධි. ආ ඉතින් ඉතින් කන්දේ කුඹරට දීලා මගුල ඇරිලා ආපු සුද්ධි මන් දන්නවනේ. ඔව් ඉතින් ඉතින් ඔව් සුද්ධි තමයි බණ්ඩරී කියන්නේ. ආ ඉතින් දැන් මොකද බණ්ඩරීට වෙලා තියෙන්නේ? මොකද්ද යව නඩුව කියපම් බලන්න. රාලහමි දන්නවා. මේ වලව්වටත් නිතර දෙවේල එන මේ වලව්වෙත් නිතර දෙවේල ගැවසෙන වෙඩික්කාරයා කියන තක්කඩිය. වෙඩික්කාරයා. ඔව්. ඔව්. ඌට මේ මා බැද්ද කැලේ යකාලිනේ යක්කු ගහලා පිස්සු හැදිලා ඔළුව විකාරෙන් ලෙඩ වෙලා ඉන්නේ එකානේ ආ ඉතින් ඉතින් ඌ මොකද කලේ උඹට ඒක කීප දොහක් අපේ ගෙදරට ඇවිත් බණ්ඩරී සහේට ගන්නට උගේ ගෙදරට යමන් කියලා බණ්ඩරීට කියනවා කියනවා ඉවරයක් නැහැ. මං ඊට පස්සේ වෙඩික්කාරයාට කිව්වා උඹ මේ ගෙදරට පාස්පා ගන්නට આવොත් බලාගෙනයි මාන්තෝගේ කකුල් දෙකට කෑතෙන් කොටනවා තෝ තොලොංචි වෙලා මක බෑවිලා යන තූත්තු කුඩියක ඵලයන් යන්ට කියලා ආහා ඉතින් ගෑණියේ උඹට එහෙම වෙඩික්කාරයාගෙන් කරදරයක් හිරිහැරයක් තියෙන වෙලාවක වේලාපයින් මේ මේ වලව්වට ඇවිල්ලා කීවනම් මං ඕකගේ කනට දෙකක් ගහලා එලවනව නෙවෙයි ඈ බං. නැත්තම් මං ඕකව අල්ලලා දලු කඳේ ගහනව නෙවෙයි. හ්ම් දැන් ඉතින් වෙන්න පුළුවන් සේරෝම වින්නැහි වෙලා අන්තිමට මට ඇවිත් අඬා ඕගානවා උඹ. හ්ම්. හා ඉතින් ඉතින් ඊට පස්සේ වෙච්ච හරිය කියපන්කො බලන්න. ඊට පස්සේ මූ දුවකුකු තරම් ඇවිත් කොණ්ඩෙන් ඇදලා මට පාරක් ගහලා තොපි දෙන්නටම වෙඩි තියලා මරලා දානවා. බණ්ඩරි තෝ දැන් මගෙත් එක යන්ටෙන්ට ඕනේ. සොබනි තෝ මීට පස්සේ මේ ගැන වචනයක්වත් කතා කරලා තිබුණොත් මේ ගෙටත් ජිනි තියලා තෝත් මරනවා කියලා බලාස්කාරයෙන් පණ්ඩරිත් ඇදගෙන උගේ ගෙදරට ගියා. ඔහෙ ඵලයා. අනේ බුදුරාලාමි මේ අවනදෝ විසදලා මයි බඩ පිස්සි මේ මිනි මරවගේ මට බේර දෙන්න දාලාමි. අනේ අපිට දැන් මේ ගමේට බයයි රාලාමි. මේ නඩුව විසද දෙන්න අනේ බුදු බවත් තීරාලාමිට 33 කෝටියක් උඩහස දෙයියාමුදුරන්ගේ දිව්‍ය නේත්‍රෙන් මේ විපත බලවදාරා විසදෙන්න ඕන. සොබනේ ඕකට තමයි කියන්නේ නියපොත්තෙන් කඩන්ට තියෙන දේවල් කැත්තෙන් පොරවෙන්වත් කොටන්ට බැරි වෙනකම් බලාගෙන ඉන්නවා කියලා. දැන් ඉතින් අඬා ඕගාල වැඩක් නැහැ. බොහොම කාලෙක ඉඳලම ওই වෙඩික්කාරයා ওই බණ්ඩරී කෙල්ල කැලේ දර කඩන්ට යනකොටත් පස්සෙන් ගියා. දවසක් ඔය හාදයා කැලේ දර කඩන්ට ගිය කෙල්ලන්ට තුවක්කුව මානලා කෙල්ලෝ කැලේ කඩාගෙන දුවලා උන් වැටිලා සිහි නැති වෙලා ලොකු කලබලයක් වුණානේ. එදත් බණ්ඩරී වැටිලා තුවාලත් වුණා. එහෙම නේද? එහෙම දෙයක් නම් වුණා තමා හාමුදුරනේ. මේකනම් අපේ ජාති හතුරේ. බුදුරාලහමි මේ වෙඩිකාරට දඩුවම් කරන්න පින් සිද්ධ වෙයි හාමුදුරනේ. හරි හරි හරි හරි. වැඩේ තියෙන්නේ දැන් මේ හාදයට ඔළුවේ පිස්සුවකුත් හැදිලානේ. මේ ආපන් සොබනි යකාලෙනේ යක්කු ගහලා විදික්කාරයාගේ පිස්සුව ඉඳලාම වැඩි වෙනවා ඉඳලාම අඩු වෙනවා ඔය ගොල්ලන්ගේ ගෙදරට පැනලා උඹටයි උඹේ කෙල්ලටයි ගහලා ඌ හදි කරලා තියෙන්නේත් ඔය පිස්සුව තද වෙච්ච වෙලාවක හ්ම් කොහොමදත් ඉතින් උඹ දැනට හිත හදාගනින්කෝ මං ඌත් එක්ක කතා කරලා බණ්ඩරී කෙල්ලව ගෙදරට එවන්ට බලන්නම්. දැන් තනියම ගෙදර යන්න බයක් තියෙනවා නම් ඔය පල්ලි බැද්දේ මද්දුමිගේ ගෙදරටවත් ගෙහුම් ඉන්න බලාපන්. හොඳයි. හොඳයි මං එහෙම කරන්නම් ආමුදුරුවෝ. හ්ම් හොඳයි. හ්ම්. එහෙනම් මම යන්නම්. ආ හොඳයි හොඳයි ඵලයන් ඵලයන්. මම යන්නම්. ආ ඵලයන්. හොඳයි හොඳයි ගිහින් මරේ. හරි. ඕන්න සොබනිගේ අවනඩුවත් ඉවරයි. මැනිකේ බලන්න තවත් කවුද ඔය ඔය ඈඳිගෙන ඉන්නේ කියලා බලන්න මම බලන්න හරි හරි හරි මම බලලා එන්නම්කෝ ආ තවත් කෙනෙක් ඉන්නවා මෙතන උගමුට්ටියක් අරන් ඇවි ඈ කවුද બોලේ ආ මේ කවුද ඔය කවුද ඈ මෙහාට එන්න කිව්ව බලන්න මෙහාට හඳුන්නේ මේනවා මේනවා මම මේ මම මේ අපය අපය උඹ ආදාවේක නම් හොඳයි එහෙමයි මං අපේ හාමුදුරුවෝ එක්ක කිව්වා උඹ ගැන එහෙමයි එහෙමයි මේ මොකක්ද ඔය උඹේ අතේ තියෙන්නේ ඔය? අඳුන්නේ මේක මේ කිතුල් ගහ කෙල්ලලා තිබිච්ච උග මුට්ටියක්. Oh. <laughs> එදා මේකෙන් එකක් විරෙන්ඩ රාපිම්බා බැහි බැහි. <laughs> ඉතින් ඒ රාමුට්ටිය මං අරන් ආවේ තමුන්නාසට දෙන්න බෑ. <clears throat> මේ උග මුට්ටියේ තිබිච්ච රා කාගේද කියපන්. මං උඹේ හැටි හොඳට දන්නවා. නුඹ මට ඇත්තම කියන්න ඕනේ ඕ. අනේ උගමුට්ටියේ දිවිචිරා මල් බාලයා ගෙදර කිරා ලොක්කගේ. කවුරුත් දන්නවනේ රාවක් කරන්නේ රා විකුණන්නේ කිරා කියලා. හරි හරි හරි. එතකොට මේ මුට්ටිය උඹේ නෙවෙයි නං උඹ නිදහස්. හොඳයි. මං කිරා ලොක්කා ගෙන්නලා ඌට දඩුවම් කරනවා. හොඳයි හොඳයි. හැබැයි උඹ ලොකු වරදක් කෙරුවා. මම උඹ මේ මූට්ටිය එදා දමලා ගියේ කොහෙද කියපන්. යඳුන්නේ මේ මේ මේ පන්සල් වත්තට තමයි ඒකනේ උඹ දන්නවද පන්සලේ වැඩ ඉන්නේ කවුද කියලා ඈ බොල දන්නවද බුදුහාමුදුරුවෝ <laughs> අපට බණ දේශනා කරන හාමුදුරුවෝ. එහෙමයි. පන්සල කියන්නේ සුද්ධ භූමියක්නේ. එහෙව් සිද්ධාස්ථානයකට තෝමේ රාමුට්ටිය විසිකරාපු එක පොළව නූසුලන අපරාධයක් බොල වරදක්. ආ දැනගන්න. මං මීට පස්සේ මේ වගේ වරදක් කරන්නේ නැහැ හඳුන්නේ. මේ තෝ විහාරගෙට මල් පූජා කරලා වෙච්ච වරදට හාමුදුරුවන්ගෙන් සමාව ගන්න ඕන තේරුණාද එහෙමයි එහෙමයි හොඳයි මං ඒ විදිහටම කරන්නේ මුට්ටිය මෙහෙ කියලා දැන් ඔබට යන්න පුළුවන් හොඳයි හොඳයි බලයන් බලයන් ඕන් එහෙනම් මං අද අපේ රාලහමිට ගෙනාවා නීරමුල්ලිය තඹපුව ටික ආ පස්සර මල්ලිලගේ ගමෙන් එවපු මේ අලුවා අග්ගල වැලිපිට්ටු ගොඩාක් රස කැවිලිත් එක්ක. පස්සරින් <laughs> එවන කැවිලි වර්ග පිරිසිදු කිතුල් පැණි වලින්ම තමයි හදන්නේ. රසයනොත් රස සිංහල කැවිලි වර්ග ඒවා. <laughs> අපි තියා මහේජන්තු උන්වහන්සේත් බොහොම මනාපයි ඒවට. <laughs> මම මේ කටින් වචනයක් නොහෙල්ලුවට මේ මුවන් පැලසේ අපිටවත් බෑ මෙච්චර රසට කිතුල් පෙනි වලින් කැවිලි හදන්නේ. හ්ම් ඔව් ඔව් ඔව්. බදුල්ලේ පස්සර අයගේ කිතුල් ලකුරු පැණි පදම අල්ලන්න තියා අපිට නම් හිතන්නවත් අමාරු. ඒක හරි. ආ මණිකි. අර බලන්ටකෝ අර කවුද මේ පැත්තට එන්නේ කියලා වෙඩික්කාරයා නේද? හැඩික්කාරයා තමයි. හරි හරි මිනිහට එන්න කියලා යාවු පණුවිඩේට තමයි ඔය එන්නේ. අමිරාලාමි. මම ඇතුළට යන්න. නාලාමි කතා කරන්න බලන්න. හ්ම් හ්ම් හ්ම්. ඕ. ආයිබෝන් නාලාමි. ආයිබෝන් ආයිබෝන් හා. අනි උඩේ ලැබුණා. හ්ම්. එන්ට ටිකක් පරක්කු වුණා. හරි හරි කාරි නෑ කාරි නෑ. ඔහෙන් ඈඳි ගනින්කෝ. කොහොමද දැන් අපේ බැද්දරාලට එහෙම සරුපයා කාපු එක හොඳ වෙලාද? <laughs> හ්ම්. තාමත් බෙහෙත් ගන්නවා. සර්පොලිස බහින්නේ බොහොම හැමින් ආරච්චිල මහත්තයෝ. ඔව් ඔව් මුළු රටටම අපල කාලයක් දැන් මේ තියෙන්නේ. දැන් <coughs> ඔහෙගේ తත්වය කොහොමද? ඔය යකාලිනේ සිද්ධිය. මාත් ඉතින් තාම බෙහෙත් ගන්නවන අපේ වෙද මාමගේ. හොඳයි හොඳයි බොහොම හොඳයි. හා බෙහෙත් ගන්න බෙහෙත් ගන්න. මේ මම වෙදිකාරයාට එන්න කීවේ නුවර පොලෝසියේ මූලස්ථානයේ පණිවිඩයකට. ආ. ඔය සොබණීලගේ ගෙදරට හිරිහැර කරලා බණ්ඩරී කියන කාන්තාව පැහැර ගැනීම සම්බන්ධ වග විභාගයකට. තේරුණාද? මොකද ඒ ගැන ඇත්ත தත්තේ කියපම් බලන්ට. මොකද්ද මේ ආරච්චිල මහත්තයා කියන්නේ? <laughs> මට නම් තේරෙන්නේ ආරච්චිල මහත්තයෝ මගේ යොය බණ්ඩරියගේ හාතකම අවුරුදු ගාණක්ම තිබ්බා. ඈ ඒ කියන්නේ බණ්ඩරි විවාහ කරගන්නට? ඔව් විවාහ කරගන්නට තමයි. හ්ම්. නමුත් ඉතින් බණ්ඩරියගේ අම්මා සොබනි අපේ සම්බන්ධයට විරුද්ධයි ආරච්චිල මහත්තයෝ. ආ සොබනිට මං ඉතින් ඔය අමුතු කරදරයක් කොලේ නෑ. ආ අපේ විවාහයට හතුරු වෙන්න එපා කියලා මං බණ්ඩරිව එක්කෝන් ගියා. දැන් කොහාටද එකක් ගියේ? දැනට එයාට තමාගෙන් වරදක් එහෙම වෙලාද? ඈ එයා දැනට ඉන්නේ කොහෙද කියපන්කෝ. වරදක් වෙලා නෑ රච්චිල මහත්තයෝ. ආ. දැන් බණ්ඩරී ඉන්නේ බොහොම විශ්වාස කටයුතු තැනක. අපේ බැද්දිරාලගේ ගෙදර. ආ. බැද්දිරාලගේ බිරිඳගේ බාරේ. අන් ඉතින් ඔය බණ්ඩරේගේ අතින්වත් අල්ල නෑ රච්චිල මහත්තයෝ. ඉතින් කොහොමද වරදක් වෙන්නේ? සිද්ධිය නම් බොහෝම බැරෑරුම්. මම ගමේ ආරච්චිල හැටියට වෙදිකාරයට පොලෝසියෙන් කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. ඔන්න මතක තියාගන්න. නැගිට කියන්න බලන්න මම මොනවද කරන්න ඕනේ කියලා. මේකයි. නුවර පොලෝසියේ මූලස්ථානයේ කට්ටිය ඇවිත් තමුන් ගෙනියන්ට කලින් මෙන්න මෙහෙම කරපංකෝ තමන් පැහැරගත් ඒ කියන බණ්ඩරී දැනට බාරේ සිටින බැද්දිරාලගේ බිරිඳ සමග මේ වලව්වට ඇවිත් බණ්ඩරීගේ මවවන සොබණී කියන වයසක මවට මා ඉදිරියේදී පොතේ ලියලා බාර දෙන්න ඕනේ. හොඳයි ආරච්චිල මහත්තයා. සිදුවෙච්ච වරදට සොබණීට වැඳ සමාව ලබාගෙන විමදු වැරදි නැවත නොකරන බවට දිවුරා පොරොන්දු වෙන්න ඕනේ. එච්චරයි යෝ. එහෙම කරන්ට කැමති නැත්තම් ඒකත් මට කියාපන්කෝ. ආරච්චිල මහත්තයාට හොඳ දෙයක් කරන්ට. ආ <clears throat> එහෙනම් ඉතින් එච්චරයි. හෙට උදේ හැමෝම බලව්වට ඇවිල්ලා 9 හෝරාවට කලින් සමාව ලබා ගන්න ඕනේ. විධිකාරයාගේ වැඩි යහපතට මෙහෙම මේ සිද්ධිය කෙරෙන බව මතක තියාගන්න ඕනේ. හොඳද? <laughs> එහෙනම් ඉතින් ආරච්චිලා මහත්තයෝ මං ගොහින් එන්නම්. ආ හොඳයි හොඳයි ගොහින් වරෙන්කෝ. හ්ම් හ්ම්. අද මේ ලොකු මිසු ඉසරු යෙන්ට පරක්කුනේ මොකද දන්නේ නැහැ. අපේ රන්මලි අක්කා නම් හරිම පුදුමයි. අපි දෙන්න වෙන කොහෙවත් ගියේ නෑ අක්කේ. අපි ලෙඩෙක් බලන්න ගියා. ඇයි ඔයා අක්කට උදේ මතක් කළේ නැද්ද? අද අපි හවස බැද්දරාල බලන්න යනවා කියලා. ආ මල්ලි මට කීවනේ ඉන්නම්. මටයි අමතක වුනේ. බැද්දරාලගේ තත්ත්වය දැන් හොඳද? අමාරුද? කොහොමද තොරතුරු? සර්ප විස බහින්නේ බොහොම හිමින්ලුනේ රන්මැලි අක්කා. හොඳයි කියන්න පුළුවන්. අපි ගියාට ඒක මෝටර් සයිකල් යන පාරක්වත් නෙවෙයි. පාර සවුත්තුයි. අඩි පාරක්මයි. වෙලා ගියේ ඒකින්ද. මැදෑ ඉතින් ලොකු මිස්ට තියෙන සැලකිල්ල. <laughs> අද සෙනවිගේ යාළුවෝ කට්ටියක් ආවා මයි අංගනේ. එහෙමද? ඔව්. අග්ගල, වැලිපිට්ටු, අලුවා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. නියම කිතුල් පැණි වලින් හදලා තියෙන්නේ දෙන්නටම ඒව රස බලලා එහෙනම් තේ අර බෝතලේ තියෙනවා අරන් බොන්ට. යන් යන් අයියා. එන්නකෝ අයියා. බලන්න මේ කාමරේ සුවඳ අම්මා අපේ අම්මා අග්ගල අලුවා වීරගන්තුට හදන්නේ මේ විදිහටම තමයි. කැවිලි වැඩේට තිසිරි නගාලාගේ අම්මත් හරිම දක්ෂයි. ඔයාලා තේ බොන්ටකෝ මම බබාලා බලන්න යනවා. හොඳයි හොඳයි. ඔය කැවිලි ටික මෙහාට දෙන්න. දෙනවා ළමයෝ. යාළුකමට බෙදා හදාගෙන කන්න ඕනේ. ඉස්කෝලේදී මම ලොකුමි. ගෙදරදී සබු මල් ලොකු සර්. මම නිකම්ම මිස්. <laughs> ගෙදරදී දෙන්න දෙමාරු වැලි පිට්ටුත් බාගේ බාගේ මේ කියන්නේ. රස කැවිලි කන අලුත්ම ප්‍රමේද? උගන්නන්න නම් හරිම දක්ෂයි. <laughs> මේ ඒක නෙමෙයි. මේ ඒක නෙමෙයි සපුමල්. මේ අලුත් ඉස්කෝලේ හාමිනේ කෙනෙක් ඇවිල්ලා කියලා ආරංචියක් ආවා. හ්ම්. ආවනේ. ඒ ගැන කියන්න බැරි වුණා අක්කට. කොළඹ රටේ. මේ එකක් නෙවෙයි රූප සුන්දරියක්. සපුමල් අයියට දැන් ඉඳලා මෙයා රූප සුන්දරියක්. <laughs> මෙයා තව කතාවක් කියලා තියෙන අලුත් ගුරුතුමීට. මොකද්ද මොකද්ද නංගියේ? නවාතැන් ප්‍රශ්න ගැන අලුත් ගුරුතුමී මතක් කරනකොට සපුමල් කියලා තියෙනවා ලොකු මිස් එක්ක කතා කරගත්තොත් අපේ අක්කල වුණත් ප්‍රශ්නේ විසඳන්න ඉඩ තියෙනවා කියලා. මම බැලුවා මෙයා මොකාටද මේ එන්න හදන්නේ කියලා. <laughs> අනේ තිසරි නංගි ඒකට නම් තරහ වෙන්න එපා. ඒක මට මේ නිකමට කියවුනේ. ලොකු මිස් නැවතුන තැනක තව වෙන මිස් කෙනෙකුට නවාතැන් දෙන්න බැහැනේ අක්කා. එතකොට මට තියෙන සත්‍යෙ මොකද්ද? මොකක් වුණත් මගෙන් අහන්නේ නැතුව සපු මල්ල එහෙම කතාවක් කියන එක වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. ඒත් ඉතින් මං ඒ වෙලාවේ අයියට මුකුත් කියන්න ගියේ නැහැ. පස්සේ අයියව තනියෙන් අල්ලන් දෙහි කපන්න කියලා තමයි මම හිටියේ. <laughs> අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමාන්නගේ වෙඩික්කාරයා කමල් ගමගේ සපුමල් රෝහණ සිරිවර්ධන තිසරි හිරුනි රත්නායක සොබනී සුරණි ඉනෝකා අබේවර්ධන හපබණ්ඩා උලපනේ ගුණසේකර රන්මලි ප්‍රියන්තනී ගමගේ හම්පත් මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද සංකල්පය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන